තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා මේ සම්මා සමාධිය විස්තර කරන බොහෝ තැන්වල ප්‍රථම ධානය ආදී ධාන ගැන විස්තර කරනවා. එසේම සෝතාපන්න අරිය ශ්‍රාවකයා ආර්යෂ්ටාංගික මාර්ගයේ පැමිණුණු තැනැත්තා යයිද හඳුන්වනවා. එසේම වහන්සේගේ දේශනයක් ඇසුරෙන් මේ සෝවාන් ඵලයේ ලැබීමට එක චිත්තක්ෂණයක් විය යුතු යන්නද පැහැදිලි කරනවා. එසේම ජාත සෝතාපන්නයන්ද මේ මනුස්ස ලෝකයේ ඉන්නවා. මෙසේ ලෝකෝත්තර ධානය පිහිටන්නේ නැත්නම් ජාත සෝතාපන්නියෙක් මනුලෝ ඉපදෙන්නේ කෙසේදයි පහදා දෙන්නවෙන් ඉල්ලා සිටිමි. මොකද හේතුව ප්‍රථම ධානයේ ලැබුණා නම් යම්කිසි කෙනෙකුට ඒක සෝතාපන්න ඵලයේ කොටසක් නම් එහෙම කවදාවත් මනුස්ස ලෝකේ ඉන්න බෑ මැරිලා හිටන් ඊළඟ බඹලෝ උපදිනවා මිසක්. ඒකයි මේ කියන්නේ. ඊ කොහොමද ජාත සෝතාපන්නෙක් මෙහි උපදින්නේ එහෙමනම්? ඒ වගේම ප්‍රථම ධානයේ අවශ්‍යම නම් සෝවාන් වෙන්නත් ඒ මොහොතේ එතකොට යා මනුස්ස ලෝකේ උපදිනාද කාම ලෝකේ ආයසරයක් ඉපදින්න පුළුවන් ද ධානලාභිය කියන්නේ අදහසක් වීමේ හරන් තියෙන්නේ. එසේම අර මාර්ගඵලී ලැබීමට හේතු ධාන චිත්තක්ෂණ දිනුකොට ධාන වලට යාහකි ක්‍රමයක් තිබේදයි පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් මේක හොඳට තේරුම් ගන්න. මේ ධානයක් පාදක වෙන්නේ මාර්ග ඵලයක් ලබන අවස්ථාවකට විතරයි. දැන් මම මේකට පුංචි උපමාවක් කියන්නේ. ඔය කොහේ හරි දිගටම බෝඩ් පේරියක් ඇඳලා තියෙනවා. මේක උපමාවක්. ඉතින් මේ උපමාව තේරුම් කරලා දෙන්නේ යම තෝරා ගන්න. මේ බෝඩ් පේලියක් ඇඳලා තියෙන අපි දන්න භාෂාවකින් අකුරු ටිකක් පුංචි ඒ හරහා අපි එහාටයි මෙහාටයි දුවනවා දුවන ගමන් මේ අකුරු එකක්වත් පේන්නේ නැහැ අකුරු බොඳේ අපේනවා මිසක් අපිට බලන්න බෑ අපි දැන් එහාටයි මෙහාටයි දුවන ගමන් බලනවා මේ අකුරු මොනවද කියලා කොච්චර බැලුවත් අපිට පේන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? අපි ඔහොම ගිහිලා එක එහෙම පේන්නේ නැති නිසා පේන්නේ කොහොමද බලන්න නැවතිලා බලන්න ඕන කියලා පේනවා. අපි එකතෙක් නැවතිලා අර බෝල්ඩ් එක දිහා බලනවා. බලාගුවම අකුරු ටික පැහැදිලිව පේනවා. දැන් අපි ඔළුවට ගත්තේ අකුරු ටික නෙමෙයි. ඒ බෝඩ් එකේ ලියා තිබුණේ මොකද්ද කියන එක. ඒකේ ලියා තිබිච්ච මොනවා හරි දෙයක් තියෙනවා. ඒකේ ඊතලයක් ගහලා යම් කිසි ගමකට යන පාර කියලා ගහලා තිබුණා. අපි හිතමු එහෙම තිබුණේ කියලා. කොළඹට යන මාර්ගයේ එක ඊතලයකින් ගහලා තියෙනවා. හැබැයි බෝඩ් එක ළඟින් අපි 100 විලියක් එහාට මෙහාට දිව්වත් අපි දැක්කේ නැහැ මොකද්ද මේ බෝඩ් එකේ තිබුණේ කියලා. දැන් අපි ඊතර නැවතිලා බැලුවට පස්සේ දැන් දන්නවා මේකේ ගහලා තියෙන කොළඹට යන මාර්ගය කියලා. දැන් ආයිත් අපි දුවනවා දෙපැත්තට. අපේ ඔළුවට වැටුණා එකක් දැන්. මොකද්ද? අර බෝඩ් එකේ ගහලා තියෙන කොළඹට යන මාර්ගය කියලා. දැන් අපි හරි මෙහාට දුවනකම මතක් කරනවා අර බෝඩ් එකේ මොකද්ද තියෙන්නේ? මේ දුවර ගමනුත් අපි කියනවා. ඕකේ ගහලා තියෙන කොළඹට යන මාර්ගය කියලා. ඔයා කොහොමද දන්නේ දැන් පේනවද? දැන් නම් පේන්නේ මම මේ දුවනවනේ. දෙපැත්තට. එහෙනම් ඔයා කියන්නේ මම ඔතන නැවතිලා බලනකොට මං දැක්කා හරියට. ඊට පස්සේ මොකද දකින්නේ? මෙන්න මේ වගේ. මේ මාර්ගඵල අවබෝධයේ චතුරාර්ය සත්‍ය පිළිබඳ මූලික ලක්ෂණයේ දර්ශනයේ දැක් ගන්නද අර සමාධි අවස්ථාවක් ඕනේ. ඕකට තදංග ප්‍රහාණය කියන මේ මොහතර ප්‍රහාණය වෙන්න ඕනේ. මේක නැවතිලා කිව් එක දැනගත්තා වගේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ප්‍රඥා ගෝචර අවබෝධයක් ලැබුණා පළවෙනි අවස්ථාවට. ওই නැවතිච්ච වෙලාව. මනස විසිරෙන බවින් නතර කරගත්ත වෙලාව. අන්නේ වෙලාදී අවබෝධය ලබාගත් ගමන් අනුසයත් එක්කලා සතර අපාගත වෙන කෙලෙස් බිඳිලා යනවා. හැබැයි කාම ලෝකේ කාම කෙලෙස් බිඳෙන්නේ නැහැ ඔක්කොම. සතර අපාගත වෙන ලෝභ, දේශ, මෝහ බිඳෙනවා. ඉතුරු ටික ඉතුරුයි තව. ඔන්න පළවෙනි මාර්ගඵලයේ හේවා සෝවාන් ඵලයේ ලැබෙනකොට බිඳිච්ච හරිය උච්චරයි. ඊට පස්සේ සමාධියෙන් අහක් වෙනවා. අහක් උනාට පස්සේ ආයෙ කාම ලෝකේ. හැබැයි අවබෝධයේ ගෝචර වෙච්ච චතුරාර්ය සත්‍යය දැන් අහකට යනවා. ලැබිච්ච ප්‍රඥාව නම් ආයි විදෙන්නේ නැහැ. එන ලැබිච්ච ප්‍රඥාව මොකද්ද? චතුරාර්ය සත්‍ය කියන්නේ මෙන්න මේ ටික කියලා නිසක විශ්වාස ඥානතර ගෝචර හරියක්. දර්ශන ඥානය පහළ වුණා. මෙන්න නැවතිලා කරගත්තදී මාත්‍රියක් මොහොතක් දැහැන ඉඳලා ලබාගත්තේ ඔච්චරයි. ඒකෙන් අනුසය බෙදුනේ මොකද්ද? සතර පාගත වෙන්නා වූ ලෝභ දේශ මොහ විතරයි බිඳිලා ගියේ. කාම ලෝකෙ උපදින දේ තව තියෙනවා. සකෘදාගේ දෙවෙනි වතාව යනකොටත් තියෙනවා. නැවතත් කොයි විලාක හරි අරක්ෂණයක් අර සමාධිගත වෙච්ච මොහොතක දෙවෙනි දර්ශනේ ලබනකොට මේ කාම ලෝකයේ අසාරයිනි කියන එක විතරලා ටිකක් වැටහෙනවා. වැටහෙනකොට කාම ලෝකයේ තියෙන කාම කාම පිළිබඳව තව අනුසය කොටසක් බිඳිලා යනවා. ඉවරට නෙමෙයි කාම ලෝකේ පන්නලා හරින්න තරම් තව බලයක් නැහැ. හැබැයි කාම ලෝකේ දැඩි අසහනකාරීත්වය ඉවරයි. මෙන්න මේ මානසිකත්වයේ නිදහස් කරලා හිටන් දෙවෙනි ඵලයේ ලබා දීලා ආයි අර සමාධිය ගැලවිලා යනවා. ගැලවිලා යන්නේ කොයින්ද? අර වැඩිපුර තිබිච්ච හරිය. ප්‍රථම ධානය කියන්නේ අර බඹලෝටත් ඇහෙන තිබිච්ච හැටි කාමී එතන තිබුණේම නෑ. කාමයන්ගෙන් වෙන්න අකුසල ධර්මයන්ගෙන් වෙන්නවයි පටන් ගත්තේ. ඒ ධාන අවස්ථාව. පසුතලයේ. ඒ පසුතලයේ ඉඳලා තමයි ප්‍රඥා මාත්‍රය පහළ කරලා අනුසේ විද හැටි යම් මට්ටම. ඒ ධානයේ පරිහරණය කරගත්තේ මාර්ගඵලිය ලබා ගැනීමට මිසක් ධානීය මාර්ගඵලයේ කොටසක් නෙවෙයි. ඔන්නෝක තෝරා ගන්න ඕන වෙනස. ඒ ධානීය පිරෙහෙන්නේ නැතුව අරිහත් ඵලයේදී නම් නවතිනවා. ඉතින් අරිහත් ඵලයේදී ප්‍රථම ධානය ලැබෙන හැම පසු කාලේ ඒකෙන් අරිහත්ය ලැබුවා නම් ඒකාන්තයෙන් මේකත් එක්කලා ප්‍රථම ධානයත් එක්කලා ඒක තියෙනවා. ඊට මෙහාදී ඒ සමාධියේ අදි සමාධිය හරි අහක් වෙනවා. ඵල සමාපත්තියට අහු වෙන සමාධිය ඉතුරු වෙනවා. ඒකයි මේ වෙන්නේ. ඉතින් ඔය තේරෙනවද මන් දන්නේ මෙහෙම කියා දීලා. අත්දැකීමක් නැත්නම් මේක එකපාරක් කිවලත් වැටහෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? නැවත ධානයේදී අඬෝනකමක් තියෙනවනම් නිවන මුල් කරගෙන ගිය හැකි ඊට පස්සේ. 아무තුවෙන් කල්පනා කල්පනා කරගන්න දෙයක් නැහැ. Taman යම් කිසි අත්හැරින් නිදහස් වෙච්ච යම් සාන්තියක් ඇද්ද? ඒ නිවි සැනසී ගියා වූ සාන්තියට හිත තියාගෙන නිහඬ වෙලා ඉන්නකොටත් ඒක ධානය ක්‍රම ක්‍රමයෙන් එන්න පටන් ගන්නවා. ඇදිලා අර නිවන මුල් කරගෙන නිවන ප්‍රදාන කරගෙන අරමුණු කරගෙන අධ්‍යාන ලැබිට පටන් ගන්නවා චතුර්ථ ධානයටමත් ගිය හැකි ඔකට කියන උපසමානුස්සතිය කියලා. නිවන මුල් කරගෙන අරමුණේ පිහිල්ලා වෙන බාහිර අරමුණලින් තොර වෙලා ලබන සාන්ත සත්වයෙන් ගිහිලා ඊටන් ධාන ලබන්නත් ඕනනම් පුළුවන්. හැබැයි ඒවා මාර්ගඵල හේම නෙමෙයි. ඒවා ධානමයි. ඉන් සෝවාන් පුද්ගලෙක් වාගේ කෙනෙක් ඉඳලා හිටන් වැඩිපුර ධාන ලැබුවොත් ඒ ධානයෙන් නොපිරිහි හිටියොත් එහෙම නැවත පහු වෙන්නේ නැහැ. ඒකයි ඒ කාරණේ.